මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැන ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පිලමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්නේ. මුවන් පැලස. මුවන් පැලස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. මාබැද්ද මහා මූකලානේ අබිරහස් අන්දමින් ගැවසුණු නවරියන් සහ හපබණ්ඩා ආරච්චිලාගේ දඬු කඳින් නිදහස් කිරීම ගැන කෝපයටපත් වෙඩික්කාරයත් වැද්දේරාලත් මේ ගැන විමසීමට මුවන් පැලැස්සේ ආරච්චිල නිවසට පැමිණේ. උළුතලම සබ්ජෙක්ට් කියලා මම මේ බැලුවේ. වැද්දේරාලට වැඩකට යන්න වගේ. <coughs> ආ. <coughs> ආ. වෙන කාගේවත් වැඩකට යන්න නෙවෙයි. මගේම මේ වැඩ පේනවනේ ඉතින් මේවා මගේ වැඩ. වත්ත කැලෑම ඇවිලා. ඉතින් ගේ හතර වටේට ටිකක් සුද්ධ කරගන්නයි කියලා බැලුවේ මේ උදොල්තලේ හදනවා මම. කොහෙද මේ උදාහරණයක්ගේ? මං ගියා අමාරිස් ලොක්කාදි ගහේට. ආ. මේ පිටිවුර ටිකක් ඉල්ල ගන්නට. ඒ මොකද වෙදික්කාරයත්තු? වෙලඳාමකටවත් බහින්නද? <laughs> ඈ වෙලඳාමක් නොවේයි. මේක මේ අර ලූල්වත්තේ පුංචි බණ්ඩ මුදලාලි කිව්වනේ. පැණි මොර ටිකක් අරලා ගෙනත් දෙන්න කියලා. <laughs> දැන් මා බැද්දේ කැලේ මැද්දේ ඝන සරේට මොර හැදුවා. <laughs> දැන් වාරනේ. බැද්දේරාලත් ගියොත් අපි දෙන්නටම මොර කඩාගෙන එන්න පුළුවන්. යමු. අදහස නම් හොඳයි. අපි මෙහෙම කරමු. වෙදිකාරයත් ගෙහුම් මොර කඩන්න පටන් ගන්නත. මම මේ අතර වටේ ටිකක් ගෙලිපේරි කරලා එන්නම්. ඈ මාබැද්ද කලේ මුරගස් යය තියෙන හරිය මන් දන්නවා. ඇයි අපි දෙන්න වෙන කාලවලත් යන්නේ <laughs> ගෙදර ගෝණි උර තියනවා නම් අරන් එන්නකෝ. නැත්නම් මං එකක් දෙන්නම්. නෑ නෑ නෑ. ඒ ගෝණි උර නෑ. මේ <laughs> ඔන්න උදළු කෙටිය මෙහාට ගන්නට. බැද්දරාල උදල්ල ගන්නකෝ අපි දෙන්නම එකතු වුණොත් මේක සුද්ධ කරලා දාන්න විනාඩි 20ක්වත් යන්නේ නැහැ. ඒකත් හොඳා දාන්නේ. හ්ම්. දැන් දැන් හොඳා. ආ. එහෙනම් ඔබට බැරිය මේ කරන්ට. ආ. නඩ ගන්න. ආ. මේ මේ වෙලිකාර මලේ. ඔබ ওই පැත්ත උදොල කැටියෙන් සුද්ධ කරහන් ඈ මං අනිත් පැත්ත සුද්ධ කරන්න හොඳයි අන්න හරි අම්මා මේ වෙඩික්කාර මලේ මට උඹට කාරණයක් කියන්න තියෙනවා <laughs> මටත් ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා බැද්දලා අයියර නවරණියන්ලගේ සිද්ධිය ගැන නේද ඔබ කතා කරන්න තතරන්නේ <laughs> මේක නම් ඇත්ත. මම මේ ඒ ගැන වෙඩික්කාර ඇත්තෝ එක්ක කතා කරොන්ටම කියලා හිතාගෙන හිටියේ. කැලේට හොරු වගේ පැනලා ඉන්නවා අපි ඒක දන්නේ නැද්ද කියලා ගමේ මිනිස්සු අපෙන් ප්‍රශ්න කරපු හින්දාම තුවක්කුවත් අරගෙන කැලේට ගෙවුම් කැලේ läගලා අල්ලගත්ත තක්කඩි හොරු ඈ මතකනේ අපි බලු දුක් විඳලා හොරු අල්ලගෙන ආරච්චිලගේ දෙපතුල ළඟටම අරන් ගිහින් බාර දීලා හොරතක් කඩියෝ නිකම්ම නිදහස් කරලානේ ගෝල් වලට යවුවේ ආරච්චිලගේ ඔළුවට පිස්සුවක් ගහලා දయ్యා ඇත්තම කියනවා නම් බං මා බැද්ද කැලේ කංසව අවපු උන් ඉංග්‍රීසි ආණ්ඩුවටවත් මෙල්ල වුණේ නැති අපරාධකාරයන්නේ නවරයන් කියන එක අත්තටම අල්ලා දීපු මේ අපරාධකාරෝ නිකම්ම නිදාස් කරන්න තරම් මුවන් පැලස්සේ ආරච්චිලා තියෙන මිනිහ මෝඩෙක්ද බං හැබැයි ඈ ඒක ඇත්ත ඒක ඇත්ත ඒක නෙවෙයි බෙද්දරලා අයියා දැන් කොහමද ඒ හතර කොන කැරෑවැදිලා කියලා තනිය මෙලි පෙළි කරන්න හැදුවේ දැන් බලන්නකෝ පැය කාලක් අද්දී නෑනේ බෙද්දරලා අයියා ගෙදර හතර වටින් මේ එළියට ඔහොම තමයි අපේ වැඩ නැත්තෙම කියනවනම් හොඳටම ඇති දැන්න. සර්ප කැලෑව උදුල ගාලා සුද්ධ කොලාට වෙඩිකාර මල්ලේ උඹට නම් ගොඩක් පිං. අනේ හැබෑවට. දැන් ඉතින් කොහොම හරි බැද්දිරාලා අය දිනුන්නේ. ආ ඒක නෙවෙයි. හ්ම්. වැනි මොර කරන්න දැන් උඹ එනවද? තමම්ම උදල කෙටි අරන් ගෙයි හතර කොන සර්බ කැලේ සුද්ධ බුද්ධ කරලා ලොකු සායකුගේ දීලා තියෙන එකේ මං ඉතින් එන්නම්. හරි. මොර කඩන එකටත් මං උදව් වෙන්නම්. මේ ඉස්සෙල්ලාම දැන් අපි මොනවා හරි ටිකක් දීලා එහෙම තිබහන්න. එහෙම හොඳයි නේද? ආ කිතුල් හකුරු ඉරමුසි හොඳයි. ඉරමුසු තැඹුම්සු හොඳ මෙහාටත් දැනෙනවා. <laughs> ආ. ටිකක් දීලෙමු. ආ. මේන් මේන් පිපාසය හැදිලා මහන්සි වුණ වෙලාවට ඉරමුසු දෙයියෝ තමයි මට මේ මොර කඩන එක ටිකක් අමතක වුණා මොකෝ දන්නවද බෙද්දරාලයි ඈ අපේ ආරච්චිල කරපුවර ඔල මොට්ටල වැඩේ හින්දා අර ගල්ගේ ඇතුලේ දඩමස් ගෝණියක් වගේ ගෝණියක් ඇතුළට බැහැලා ඔය නවරියන් කියන එක හැංගිලා හිටපු හැටි දැක්ක ගමන් මට යකා නැග්ගබන්. ඒක ඇත්ත. මං ඕකට පයින් ගැහුවේ තුන් කොණ්ඩෑරියක් යන්ට. ආරච්චිලා වෙන දඬුවමක් නොදුන්නත් බං මං ගහපු ගැහිල්ලම ඇති ඔකගේ ජීවිතේට මතකයි කියන්නේ. <laughs> ගහන්ටපෝ ගහන්ටපෝ බුදු අම්මෝ මහත්යෝ ගහන්ටපෝ කියලා එක ගල් ගේතෝ එකක් <laughs> කෑ ගහනවා. <laughs> මං හිතුවම මාර ගැහිල්ලක් උඩ ගහලා ඇති කියලා. ඕකට ඉලයට කැඩෙන්න ගැහුවේ ගැහිල්ල දැන් මේ දැන් මට හිතෙනවා අපේ ආරච්චිලයටත් නෙලන්න බං. අඩ මානයක් නෑ බැද්දිරාලයි. ආ අපේ ආරච්චිලයා නවරයන්ගෙන් සුන්කමක් සන්තෝෂමක් මගාවක් අරන් තියෙනවා. ලෝලුවත් මුදලාටයි පස්සේ පැණි මරගෝන දෙකක් කඩලා ගෙහුම් දෙමු. අපි දෙන්න මේ දැන් ගෙහුම් ආරච්චිලා හදි ගැහිලා. මොකද්ද මේ කරපු වැඩේ කියලා මිනිහගෙන් මහමු බං. වෙඩිකාර මලේ. අපි මහ කැලේ පොර බැදලා හටන් කරලා හොරු අල්ලලා දෙනවා. ආරච්චිලය තොරුන්ගෙන් පඳුපා කුඩම් අතමිට මොලවගෙන උම නිදාස් කරනවා. වැඩක් තියනවද බම් මේ වැඩෙන්? යකෝ මේ වැඩෙන් අපට හොරු hina වෙනවා බං. හොරු විතරක් නෙවෙයි. බලාගෙන ඉන්න රටේ මිනිස්සුත් අපට hina වෙනවා. ලැජ්ජ නැද්ද බං? ලැජ්ජ නැද්ද? ලැජ්ජරාය කියන කාරණය මට තේරෙනවා. ඔය නවරියන් කියන හොර දෙටුවා. දැන් කී සැරයක් ඔය මහබැද්ද කැලේ ගස් කපන්ට ඇද්දලා අලිපටව හොයන්ට කංශ වවන්ට හැංගිලා හිටියද? දැන් ඒ වෙන්නේ. අන්තිමට මා බැද්ද කැලේ Tamanටම අයිති කරගෙන ආරච්චිලේටවත් අඩියක් තියන්න බැරි විදියට කැලේට තහංචි පැනෙව්වා. ඒ හැම වතාවකම උඹයි මායි අපි දෙන්න කැලේට පැනලා උන් ඇල්ලුවා. උන්ගේ අත් කකුල් බැඳලා උන්ව ගෙනලා බාර දුන්නා. <laughs> ඒත් උන්ට නඩුත් නැහැ. එක්ක දඬුවමක් තියෙන්න ඕන. ඒකත් නැහැ. මෙදාපාර මාබැද්ද කැලේ හපය කියලා වෙන කූටාලියෙක් ගල් ගෙයකට රිංගලා අමුතු සෙල්ලමක් පටන් අරන්. අපි හොරුන්ගේ අතපය බැඳලා ආරච්චිලගේ අතටම ගෙනල්ලා දුන්නා. ආරච්චිලා මොකද්ද කළේ? නඩු විභාග මොකුත්ම නැහැ. හොරු නිකම්ම නිදහස් කොලා. හොරු අපට hina වෙනවා බං. ඉංග්‍රීසි ආණ්ඩුවේ පත් කරපු නිලධාරියා හැටියට එක්කෝ ආරච්චිලට ලැජ්ජාවක් තියෙන්න ඕනේ. නැත්තම් මේ වැඩේට මැරීගෙන සහයෝගය දෙන්න අපි උඹලට ලැජ්ජාව තියෙන්න ඕනේ. මොකද්ද බං මේකේ තේරුම? අදට විතරක් නෙවෙයි තව තව මතුමත්තටත් චක්කරේ ඔහොම තමයි බං. අපි අක්කකුල් කඩාගෙන හොරු අල්ලනවා ආරච්චිලට හොරු බාර දෙනවා තක්කඩි හොරු කරදරයක් නැතුව නිදහසේ ගෙදර යනවා. තේරෙනවා බැද්දලාලා අයියා. මේකේ දෙකෙන් එකක් තියෙන්න ඕන. නේ? අපි ආරච්චිල හදි ගහෙන්ට යා. හ්ම්. නාදා. කෙරිම්ම ආරච්චිලගෙන් අහමු මේ අලුකුත් තේරු වැඩේ මොකද්ද කියලා. අපිත් කකුල් කඩාගෙන කැලේ läගලා අල්ලා දීපු හොරු. නිකන් නෙවෙයි බඩුත් එක්ක අල්ලා දීපු හොරු. මං දෙසා බාඤ්ඤංකෝ ආරච්චිලයට තමසෙට ඔය ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරියා හිටියට විලිලජ්ජාවක් නැද්ද? රෙදි ඇඳගෙනද මේම කළේ? ඈ තමසෙගේ මහ ලොකු උජාරම් පිත්තල කෝට් එක මඩේ දාලා පයින් පාගනවා ඕයි. මං දෙසා බාන්නම් එහෙම. ඔබ දන්නවනේ මගේ කට. මං දෙන්නා. මං දන්නවා මං දන්නවා. මහා සැර කාල බෝම්බයකට වඩා ඔබේ කට භයානක. <laughs> හැබැයි ඉතින් ආරච්චිලට අතපය දික් කරලා ගහන්න යන්න එපා. කොහොමඩත් ආරච්චිලා අපට වඩා බල සම්පන්න. මොකද ඉතින් යාගේ නෑදෑයෙක් ඉන්නවනේ සහකාරයේ ජන්ත කෙනෙක්. මේකත් නැත්ත ඒකත් නැත්ත. ඕන වෙලාවක අපිව හිරේ විලංගුවේ දාන්න පුළුවන්. සිහි කල්පනාවෙන් කතා කරමු. නඩු නැතුව හොරු නිදහස් කරන එක නම් ඉංග්‍රීසි ආණ්ඩුවලත් ලැජ්ජාවට හැල්ලුවට ලක් කරන කාරණයක් කියලා. ඒ ගැන තදේටම කතා කරන්න ඕනේ බැද්දරාලා. යකෝ මං ඔය කියන ඉංග්‍රීසි ආණ්ඩුවේ අවුරුදු 20ක් ඒ කාලේ යුද්ධෙට ගිය කැප්ටන් බැද්දරාල. යකෙකුටවත් බය නෑ බම් මම. මං ඒරොප්පෙදිත් එහෙමයි. මගේ රටේදිත් එහෙමයි. හරි හරි හරි. බැද්දරාල අයියා. හ්ම්. උඹ උඹේ ක්‍රමයට හොඳ ඇඳුමක් ඇඳගන්න. හ්ම්. මම ඉතින් කැලේ ඉන්න වෙඩික්කාරයානේ. කැලේ ඉන්න විදිහටම එනවා. හ්ම්. යම. එහෙනම් මේ මේ ආම්පන්න ටික මෙතන දාලා යමු. මේ වෙලිකාර මලේ මේ අහපන්කෝ හොරා පොලිස් කියලා දෙල්ලමක් දිනු. ඒක අර පොඩි ගැටුම්ගේ දෙල්ලමක් නේ. ආරච්චිලා හිතුවද දන්නේ මේ අපි මේ සෙල්ලම් කරන පොඩි උන් වගේ මේ රවට්ටන්න පුළුවන් කියලා. ඒවා දුම්මා අද ඔය ආරච්චිලයට දෙකක් කතා කරලා මේකෙන් දෙකෙන් එකක් තීන්දුව කරගන්න ඕනේ. හරි හරි. අපි අද මුගෙහුම් මේකෙන් දෙකෙන් එකක් විසඳගමු. හ්ම්. එහෙමනම් ඔහොම යමු. හා. කොහොම හරි වෙලාව ඉතුරු වුණොත් හදි ගහවිලා ඇවිත් මොර කඩන්ටත් යන්න බලමු. හ්ම්. මට ඒක හදිසි වැඩක් වුණත් මේ හපයයි නවයයි දෙන්න. නිකම්ම නිකන් gedara යවුප එකට නම් ඌරු ජුවල් බැද්දිරාල. හ්ම් හ්ම්. යමන්න ඔබේ නම් මේ පැත්තෙන් යමු. ලේසි ලේසි. කෝ කෝ කෝ මේ ඩිංගිරාල මේ ඩිංගිරාල කොහෙ ගියලද මේ යකා මේ අර කවුද කට්ටියකට බල්ල පුරාගෙන පනිනවා ඩිංගිරාලේ කොල්ලෝ කෝ මේ ඩිංගිරාලේ මේ වෙලාවට මේ මිනි කන බල්ලා බලු කූඩුවෙන් එළියට දාපු හොල මොට්ටලයා මොකාද ඈ ඩිංගිරාලේ ඩිංගිරාලේ ඕ කොහෙ ගිහිල්ලාද මේ යෝධයා? ආ මේ එනවා ආරජින මාත්‍යෝ මේ එනවා. මේ එනවා මේ එනවා. බලුණයි දෙට එලිපෙහෙලියන්ට ඌට බඩේ අමාරුවක් හැදිලා වත්තට දාපු වෙලාවේ කවුරු හරි මිනිස්සු මේ එන පැත්තට ඌ පැන්නායි වොන් බලු ගෙඩිය මාවත් හප්පාගෙන මිනිසුන්ට පැන්නායි වොන් මෝඩ හරකෝ දුවලා ගිහින් අර බල්ලා ඇදගෙන ඇවිත් බලු කූඩුවට දාපන්. නා දාලා වහලා දාපන් ඒකව. ඕ ඒ යක්කෝ තාප්පේ උඩට නැගලා යාන්තම් බේරුණා. ඕඩේෝ අතබලියාගෙන බලාගෙන ඉන්නේ නැතුව දුවලා ගිහින් බල්ලා අර අර බලුතඩිය ওই ධම්මැලෙන් ඇදගෙන ඇවිත් කූඩුවට දානවා. උඩ බලාගෙන ඉන්නේ. අන්නේ මාන් එහෙම. ඉක්මනට ඉක්මනට ඇදගෙන යනවා. අර අර මිනිස්සු තාප්පේකට නැග්ගේ නැත්තම් සා සුද්දට බල්ලා හපා කනවා. මණිකේ මේ ආරකිල වලව්ව කියන්නේ මහජනයා එන මහජනයා දවස තිස්සේම ගැවසෙන ආණ්ඩුවේ රාජකාරී කාර්යාලයක් මේ වගේ ජනයා ගැවසෙන තැනක බල්ලෝ කූඩුවෙන් එළියට දාන පිස්සා මොකාද ඈ කෝ කෝ කෝ ඒ ඩිංගිරාල කියන මෝඩ තඩියා ඈ පාර ඕකට ඉතින් මේ ඩිංගිරාලට බැන වැදිලා හරියනවද ඈ මේ බල්ලට බඩේ අමාරුවක් ඇදිලා ඩිංගිරාල බල්ලව එලිපෙහෙලියන්ට ඌඟු වැරලා මේ වත්තෙන් එළියට දාලා. ඒ අතරේ තමයි මේ පිස්සු වගේ පාරේ ගිය මිනිසු කට්ටියක් දැකලා බල්ලා කඩාගෙන පැනලා. ඒ මෝඩයා අර එහා පැත්තේ අකුල් ගාල් පැත්තටවත් බල්ලා දැම්මනම් ඉවරයිනේ. බෑ බෑ. මිනිස්සු යෝනු පෙනෙන පැත්තකට එපාය බල්ලා දාන්න. කෝ කෝ ඩිංගිලාලේ කෝ මේක දැන් අර මිනිස්සු කවුද කියලා බලනවා ගිහිල්ලා බලන බලන හා ඩිංගිලාලයත් ඇදගෙනම බල්ලා පැනලා තියෙයි. ඌ වැටිලා ඌගේ අත කුත්තුාලේ. <laughs> ඔය තාප්පේ ළඟ කවුද ඉන්නේ? ආ ඕ ඔය තාප්පේ ළඟ කවුද ඉන්නේ? ආ හරි හරි හරි බල්ලා බැඳලා බල්ලා බැඳලා ආ ආ වරලා වරලා එන්න මෙන්න මෙහාට පාපච්චේ දෙයෝ සාක්කි යකෝ මේ බැද්දරාලයි වෙලිකාරයි දෙන්නට මේ බල්ලා පෙරලා තියෙන්නේ ආචිල මහත්තයෝ අද නම් 99 තමයි බැද්දරාලයි මමයි බේරුනේ වෙදිකාරයාගේ හැටි පාටට තමයි බල්ලා පැනලා තියෙන්නේ. <laughs> අද මේ අදිසියෙම බල්ලා වත්තර දාපු ගමන් ඔය කට්ටිය දැකපු ගමන් ඩිංගිරාලත් පෙරලාගෙන ඌ පැනලා තියෙන්නේ. අල්ලා පැනපු පැනිල්ලට ඩිංගිරාලත් වැටිලා. උගේ අතකුත් තුවාල වෙලා. ඕ මේ කොහොමද මණිකේ අද දවස ඇත්තට හොඳ දවසක් නෙවෙයි මං හිතන්නේ. ආ ඉස්සෙල්ලා ඈදිගෙන කතාව පටන් ගමුකෝ ඈදි ගනිලා ඈදි ගනිලා. හා නේද? හ්ම්. ආලහමේ හ්ම් ඔව් මෙන්න මේකයි අපි අල්ලගෙන ඇවිත් ආලහමිට බාර දීලා හ්ම් දඬු කඩේ ගහලා හිටපු දෙන්න ඔව් ඔව් ඔව් ඔව් අය අපේ අය නවරියනු දෙන්නනේ ආ ඉතින් ඉතින් මොකද මොකද ඔය ඉතින් නෑ මේ මේ මේ උන් දෙන්න දඬුවමකුත් නැතුව නඩුවකුත් නැතුව නිදහස් වෙලා එළියට ආවනේ ඒක ගැන මිනිස්සු එක එක කතා කියනවා නාලානි. ආ මොනවද මොනවද මිනිස්සු කියන කතා? අපිත් ඒවා දැනගන්න ඕනනේ හා කියමු බලන්න. මෙන්න මේකයි. නාලාහාමි ලොකු අල්ලසක්. සුංකමක්. පාක්කුඩමක්. පගෝදියක් කරන් මුන් නිදහස් කරලා කියලා මිනිස්සු කියනවා. තේරුණාද? ඇත්තෙන්ම ඔය හොරු දෙන්න අල්ලන්ට රෑ කාලේ läගලා උන්ගේ ගල්ගේ යන හෙවිල්ලෙන් ඉඳලා තුවක්කුත් අරන් උන් එක්ක ලොකු හටනක් කරලා දුක් විඳපු අපට හැකයි රාලාමි. උන් නිදහස් කරන්ට උන්ගෙන් ලොකු අල්ලසක් පාක් උඩම් පගෝදියක් ගත්තු බවට ලොකු සැකයක් තියෙනවා. <laughs> හරි. දැන් අපට කියන්ට ආරචිල ඇත්තෙන්ම මේ නවරයන් නිදහස් කරන්ට අපයව ආපහු ගෙදර යවන්න. උන් දෙන්නගෙන් කාසි පගෝදු කීයක් ගත්තද? ඔව් ආරච්චිලා. කියමු බලන්න. මේ වැඩි කාර්යය. බැදරාල. උඹලා දෙන්නා හොඳට අහගනින්න මෙන්න මේක. මං මිනිසුන්ගෙන් අල්ලස් පගෝදී පඳුරු නොගන්නා බව උඹලා දෙන්න හොන්දට දන්නවනේ ඈ උඹලා දෙන්න අපිත් එක්ක මෙච්චරක් කල් එකට සහයෝගයෙන් වැඩ කරාල් ඈ මේ කියන කතාව මටත් හරිම පුදුමයි ආරච්චිල ආරච්චිල මහත්තයෝ මුල පටන්ම කංශ හේන් වල හොරුවල්ලන්ට මාවයි කැලේට යෑවි මම අත්තකුල් කඩාගෙන හොරු අල්ලගෙන ඇවිල්ලා මේ දඩු කඳේ ගහනවා කොහොම කොහොම හරි උන් නිදහස් වෙලා යනවා. ආව් ආරච්චිල හොරු ඇල්ලුවා කියලා ආණ්ඩුවට ගරු නම්බුනාමත් ගන්නවා. නමුත් මං තාමත් කකුල් කඩාගෙන හොරු අල්ලනවා ආරච්චිල මහත්තයෝ. ආරච්චිල මහත්තයාගේ රාජකාරිය ගැන දැන් නම් මටත් ලොකු සැකයක් තියෙනවා. මේ ආරච්චිල මහත්තයෝ අපව හැල්ලුවට ලක් කරන්න එපා. අපි කියන්නේ හොරානම් හොරාට දඬුවම් දෙන්න ඕනේ. තේරුණාද? මේ මැණිකෙම සමහර දවස් වලට කියනවා වෙඩික්කාරය මෙරීගෙන අපරාධකාරය වල්ලන් ඇවිත් මෙතන දඬු කදේ ගහනවා කියලා. ආරච්චිල මහත්තයා මම මගේ රාජකාරි හරියට කරනවා කියලා කයිවාරු ගහලත් තියෙනවා. මේවා මම නෙවෙයි කියන්නේ. මේ මැණිකේ කියන්නේ. <laughs> පිට්ටල බොත්තන් තහඩු කෑලි අලෝපු කෝට් කබල් ඕනම පඹේකට අද්නවන්න පුළුවන්. <laughs> මේ මේ අපි ආරච්චිලා මාත්‍යට පඹේ කියන්නේ නෑ. නමුත් පඹේ තරම්වත් වටින්නේ නැති වැඩ කරනවට අපිට හරියට හිතට අමාරුයි ආරච්චිලා මාත්‍යට. බල දෙන්නා වෙන කවරදාකවත් කතා නොකරපු තාලෙට මදි පුංචි කුමට අද කතා කරනවා. මට තේරෙනවා උඹලට හිතේ අමාරුවක් ඇති වෙලා තියෙන විත්තිය. මගේ මේ මුළු රාජකාරී ජීවිතේම කිසි කෙනෙකුගෙන් අසාධාරණයකට කවුරුවත් නිදහස් කරන්නට රන් පගෝදියක් පඳුරුපා කුඩමක් නොගත් බවත් උඹලා දෙන්නම දන්නවා ඈ නමුත් මේ ඊයේ පෙරේදා දනුකඳේ ගහපු බුලතයි නමයයි නිදහස් කරපු එක ගැන උඹලා දෙන්නම මට නොසැහෙන්න නිග්‍රහ කරනවා නේ මේ මේ මේ මේ සේරෝටම කලින් අද අපි අලුත් බීමක් තියෙනවා ඒක බීලා ඉඳිමු. ඊට කලින් මේ අපේ පස්තර මල්ලි ගෙනාපු කැවිලි වගේක් තියෙනවා. කාලා ඉන්න. ආ බොහොම හොඳයි බොහොම හොඳයි අපේ මැණිකේ මේ ගොල්ලන්ට මේ වෙලාවට මේ සංග්‍රහය යොදාගත්තු එක බොහොම හොඳයි. ආ හා මේ කැවිලි මේ තියෙන අග්ගලා අලුවා ආ පච්චේ වැලි තලපා ඔක්කොම කාලයි මු කාලේට අපේ රාලහමිත්තින් කැවිලි කාලා මේ බීමෙහෙපුත් තියෙනවා මේ හඳුන් දලු පානේ කවමදාවත් බීලා නෑනේ බීලා තියෙනවද මොකද ඈ තියෙනවද බීලා මේ ජීවිතේට මේ හඳුන් දලු පානේ බීලා නෑනේ ඔය ඔහොම ගුණදායක ඖෂධයක් රත් හඳුන් දලු තම්බලා මේ හරියට මේ මේ මේ බෙලිකොළ වගේ. හැබැයි මේ එච්චර සුවඳක් නෑ. ඒ උනාට පිපාසයට හරීම හොඳයි. හොයාගන්න හරිම අමාරු ආනයක්. අපේ මණිකේ අපේ මණිකේ ආගෙන හිටියද මන්දා මේ දෙන්නා මට දැන් ලොකු චෝදනාවක් කළානේ. ඔය ඔය මං ඔය විත්තිකාරයෝ පඳුරුපා කුඩමට අල්ලසට නිදහස් කරනවයි කියලා. මං අල්ලස්සුංගම් පගෝදි ගන්නවා කියලා දැන් කීව ඇහුණා නේද? අහගෙන හිටියා. අපේ රාලහාමි බොහෝම නිර්දෝෂයි. අපේ රාලහාමිට ඒ කතා අදාළ නැහැ. හ්ම් ඒක ඒත් අපේ රාලහා මේ එච්චර කේන්ති ගත්තේ නෑ. මොකද දෙන්නම Taman කරන දේ හොඳට කරන විශ්වාසවන්ත දෙන්නෙක්. වෙන නිලධාරියෙක් නම් අර පිත්තල බොත්තම් කෝට් එක ගැන කීව කතාවට කනට පාරක් දීලා වලව්වෙන් එළියට දාන. නමුත් අපේ රාලහාමි එහෙම කළේ නැහැ. මේ බැද්දේ රාලේ හොඳ විනයක් තියෙන කැප්ටෝන් කෙනෙකුත් වෙලා සම්පූර්ණයෙන් මට රාජ්‍ය නිලධාරියෙක් හැටියට අපහාසයක් නින්දාවක් නෙකලේ ඒක තමන්ගේ චරිතයට තමන්ම නිග්‍රහවක් කරගත්තනේ අපේ රාලහා මේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබෙන දෙයක් වුණත් කාටවත් කාටත් බෙදා දෙන කෙනෙක් ආවට ගියාට කියන කතා ඔය කතා ගැන නම් අපිට හරිම දුකයි. හරි හරි හරි හරි මේනිකේ හරි මේ මේ මේ මගෙන් ඉතින් ඔය මේ මගෙන් හරි වැරද්දක් වුණා නම් ඒකට ඉතින් මේ මට සමාවෙන්න ආගත්තද මහත්තයෝ ඉතින් අපිට ඉතින් මේ වැරදි වැටහීමක් නිසා ඇතිවෙච්ච දෙයක් වෙන්න ඇති. කේන්ති යනවනේ ආගත්තද මහත්තයෝ ඉතින්. <laughs> ඔව් හිත විදෙන එළිය වචනයක් කිව්වනම් වරදක් වුණානම් බැද්දිරාල වගේම මමත් ආරච්චිල මහත්තයාගෙනුයි මණිකේගෙනුයි සමාවම ඉල්ල. මණිකේ අර මායජන්ත උන්නාන්සේගේ තෑගි පාර්සල් දෙක මේ ගොල්ලන්ට අපි දැන් දෙමු නේද? හරි මම ඕගොල්ලන්ගේ වටිනා සේවය කැපකිරීම ගැන මහේජන්තතුමාට වාර්තා කරලා ඕගොල්ලෝ වෙනුවෙන් මේ තෑගි පාසලුත් ඕන් ලබා ගත්තා. මේ මේ තියෙන්නේ. ඕගොල්ලොන් ඉතින් රට වෙනුවෙන් කරන පරිත්‍යාගයට අප කැපවීමට අපේ රාලහාමි ජීවත් වෙන තාක්කල් ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලබනවා. ඔව් ඔව් ඒක හරි. මේ හොඳයි එහෙනම් ඊළඟට කරන්න තියෙන කටයුතු අපි ඉවසීමෙන් යොදා ගනිමු නේද? එහෙනම් මේ මැනිකේගේ අතිම ඔය තෑගි පාසල් මේ ප්‍රදානය කරන්නකෝ. ආ ගන්න. හොඳයි. අද මොන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමානගේ වැද්දේරාල රෝහණ සිරිවර්ධන වෙරික්කාරයා කමල් ගමගේ මුල් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මෝන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.